ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සිටින ඉරියව්ව පිළිබඳ මෙනෙහි කොට සක්මන ආරම්භ කළෙමි වම සහ දකුණ වශයෙන් මෙනෙහි කොට පියවර 10ක් 15ක් පමණ සිහියෙන් සක්මන් කළ හැක ලනුපදුරේ ඇති ගොරෝසු බව වම් පාදයට හා දකුණු පාදයට වෙන්වෙන් වශයෙන් වැටහුණි ලනුපැදුරේ ඇති උස්තැන් සහ ගැටිති වම් පාදයට හා දකුණු පාදයට ගැටෙන අයුරු නිරීක්ෂණය විය. වැලි පොළවේ සක්මන් කරන විට පාදවලට එහි ඇති රළු බව හා සියුම් බව වැටහුණි. එක් අවස්ථාවකදී පා තබන විට ඇති කරන කම්පනය කකුල දිගේ පැමිණ මොළය දක්වා පැතිර ගියේය. මෙම කම්පනය දකුණු පාදය තබන විට වැඩි වශයෙන්ද වම් පාදයේ තබන විට අඩු වශයෙන්ද වැටහුණි. තවත් විටක පාදයේ පොළවේ ස්පර්ශ වන විට නැගෙන ශබ්දය ඊට හොඳින් දැනෙන්නට විය. දකුණු පාදයේ තබන විට ශබ්දයේ තරමක් වැඩිය. මේ ආකාරයෙන් පියවර 10ක් 15ක් පමණ සිහියෙන් සක්මන් කළ හැක. වැලි පොළවේ වැඩි වේලාවක් සක්මන් කරන විට යටිපතුල් රත් වීමක් සිදුවිය. එවිට සක්මන නැවැත්වීමට සිතුනි. තවද දැඩි වෙහෙසක් දැනුනි. සිහිය පැවැත්වීමට නොහැකි තත්වයකට පත්විය. එම නිසා සක්මන් කිරීම මදකට නැවැත්වුවෙමි. ස්වාමින් වහන්සේ මාහට සක්මන් කිරීමේදී පහත සඳහන් ගැටලු පවතී. කරුණාවෙන් මෙම ගැටලු පහදා දෙනසේක්වා. 1. පාදයේ වමහා දකුණ වශයෙන් මෙනෙහි කිරීමේදී පාදයේ ස්පර්ශවන ස්ථාන නිරීක්ෂණය කොට එහි ඇති ලක්ෂණ හඳුනා ගැනීම තරමක් අපහසුය. වමහා දකුණ වශයෙන් මෙනෙහි නොකොට පාදයේ ස්පර්ශවන ස්ථානයේ කෙරෙහි පමණක් සිත යොමු කිරීමෙන් එහි ඇති වෙනස්කම් පැහැදිලිව හඳුනාගත හැකිය. වමහා දකුණ වශයෙන් මෙනෙහි කොට සක්මන් කිරීම අනිවාර්යද? එසේ නොකොට පාද ස්පර්ශවන අයුරු පමණක් මෙනෙහි කළ හැකිද? 2. සක්මන් කිරීමෙන් වෙහෙසට පත්ව ඇති විට පර්යංක භාවනාවට එක්වරම පිවිසීම යෝග්‍ය වේද? 3. සක්මන් කරන විට පියවර කීපයක් හෝ ඇස් වසා සක්මන් කළ හැකිද? එසේ කරන විට ස්පර්ශයේ පැහැදිලිව වැටහෙන බව මට තේරේ. තෙරුවන් සරණයි. ඔයර පළවෙනි එකට කියන්නේ අපි බහතෝරන වෙලාවේ පන්තියට ළමයා ඉස්සලාම ගියාම අකුරෙන් අකුරනේ කියවන්නේ. අයන්න, අල්මායන්න, මායන්න අම්මා කියලා. ඉතින් ඒකට මුළු පන්තියටම ටීචර් කියනවා මේ අදිරෝල් තියෙනට අයනු, අල්මයනු, මායනු, අම්මා කියලා. ඉතින් ඒක ටික දවසක් ගිහලා පන්ති ඊගා පන්තියට ගියට පස්සේ අකුරු තුන ළඟ ලියනකොටම අම්මා කියලා කියන්න පුළුවන් එක එක කතා නොකර එක එක අකුරෙන් අකුර නොකිය. ඊට පස්සේ මේ අම්මා කියලා කියන්නේ තාත්තාගේ ගෑණි කියලා තේරෙනවා එදාට. ඉතලනම් අයන්න තේරෙන්නේ, අල්මයන්න තේරෙන්නේ, මායන්න. පහු වෙනකොට වචනෙට ගියාට පස්සේ ඒකට අර්ථෙත් තේරෙනවා. ඊට පස්සේ අම්මා කියන වචනේ වාක්‍යයක තියෙනකොට අන්තිම ගැළපෙලා යනවා. එතකොටත් අයන්න, අල්මයන්න, මායන්න කියන්න ඕනේද කියලා අහුවොත් මොකද මේ චානි කියන්නේ? එතකොටත් අයන, අල්මයන්න, මායන්න කියනද පත්තරේ බල්ලා අම්මා දාගෙනවත් කියන්න ඕනේ. මෙනේ කරන්න වෙනවද? එච්චරයි ඉතින් මුලදි මුලදි ඉගෙන ගන්නකොට අයන අල්මයන් මයන් කියන්න ඕනේ. ඉතින් පස්සේ රචනක එක තියෙනකොට අයන අල්මයන් වයන් කියව නැත්නම් තේරෙනවා නම් මෙනෙහි කරන්න ඕන වෙලාවෙ මෙනෙහි කරන්න කරදරයක් නැතුව කාරණා වැටෙනවා නම් මෙනෙහි කිරීමෙන් මේ වැටහීමට බාධා කරන්න එපා. ඒක මෙනෙහි කිරීම කියන්නේ ආයුධයක් විතරයි. ඒ ආයුධය නෙමෙයි ඕන කරන වැඩේ. ඒ නිසා Tamanට කරුණු වැටෙනවා නම් වම දකුණු කියලා මෙනේ නිකිරුවට ප්‍රශ්නයක් නැහැ. ඒක පරිශන කරලා බලන්න ඕනේ නම් කරන්න. නැත්තම් නොකර ඉන්න. ඒ වගේම පරියංකයෙන් පස්සේ සක්මනට යනකොට පරියංකේ වෙහෙස ගතිය කියලා කියන්නේ මං ආසයි දැනගන්න ඒ ලියුපෙක්කන අයගෙන් ඒ පරියංකේ දැනෙන වෙහෙස සතිය නිසා ලැබිච්ච ලාභයක්ද නැත්නම් සතිය පවත්වන්න කරදරයක්ද කියලා ඒ කෙනාගෙන් මම කැමති දැනගන්න. සක්මණේන් පසු පර්යංකය. සක්මණෙන් වෙහෙස. ඔය කියවන්නකො දිගටම. සක්මන් කිරීමෙන් වෙහෙසටපත් වෙන වෙහෙසටපත් වීම. සක්මණේදී ඇති වෙන මේ වෙහෙස සතිය නිසා සංවේදීභාවය නිසා වැටහිච්ච දෙයක්ද නැත්නම් සතිය බාධා කරන්න ආපු අරියාදුවට ආපු එකක්ද කියලා මට ආසයි දැනගන්න. එතකොට තමයි ඊගාව එකට උපදෙස් දෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් එම සතිය නිසා තමයි ගොඩක් වෙහෙස දැනුනේ අවස්ථාවේදී මොකද එක දිගටම ඒ නිරීක්ෂණය වුණ නිසා ඒකේ දැඩි වෙහසක් දැනුණා සක්මන් කිරීමේදී. ඒත් එහෙමනම් ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. වෙහස මෙහෙමයි කියන්නේ. වෙහස නැති වෙලාවේ දැන්න සතියට වැඩිය වෙහස වෙලාවේ දැන්න සතිය දෙක ගත්තාම වෙහස නැති වෙලාවේ තියෙන සතියට වඩා කාර්යක්ෂම දක්ෂ නැත්නම් වෙහස වෙලා තියෙන වෙලාවේ තියෙන සතියේද වඩා කාර්යක්ෂම දක්ෂ. වෙහෙස නොවි තියෙන සතිය තමයි අන්න ඕකට තමයි මෝඩකම කියලා කියන්නේ. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපිට දුකක් ආපු වෙලාවට තියෙන සතිය තමයි කරදරයක් තියෙන වෙලාවට තියෙන සතිය තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකේනොට වැඩ නතර කරොත් අපි සතිය වර්ධනයේ සතිය තියෙන සෙල්ලක්කාර වර්ධනයට බාධා කරනවා. ඉතින් ඒක පේන්නේ නිකන් හරියට ගොවියම තමන්ගේ කැත්ත අරන් ගිහලා තමන්ගේ භෝගේ කප්පාදු කරනවා වගේ. ගොවිය කප්පාදු කරන්නේ ශිල්පේ දැනගෙන. භෝගේ විනාශ කරන්නේ නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ දැනගන්න මේ වෙහෙස තියේදී තියෙන සතිය දුක්ඛ සත්‍ය ආවෝද කළ දෙන බොහොම කිට්ටුයි වෙහෙස නැති වෙලාවේ තියෙන සතියට වැඩිය. ඉතින් අපි කෘත්‍ය සම්පාදනය කරන්නේ අර වෙහෙස කර අවස්ථාවේදී මම කියන්නේ ඒක මරණකම් කරන්න කියලා. මේක භාවනාවෙන් ආපු ලාභයක්. එතකොට අපි ඉරියව් මාරු කෙරුවොත් ඕ සතිය පැත්තට නැත කෙරුවොත් ඕ අරමුණු මාරු කෙරුවොත් ඉතින් අපි අර වර්ධනය බාධා කරනවා. මේක තමයි අපි ඒ තමන්ගේ භාවනාවට තමන් විහිං බාධා කරන හැටි. ඒකට හේතුව අපි දන්නේ නැහැ. අපිට කවුරු කියලා දීලා නැහැ මේ වෙහෙසකර වෙලාවේ තියෙන සතිය වෙහෙස නැති වෙලාවේ තියෙන සතියට වඩා හොඳයි කියන එක. ඒක තමයි පැමිණි දුක් පැනිරායි කියලා කියන්නේ. අපි බලන්නෙම දුකක් කරදරයක් ආපු ගාම ට්‍රක් එක මාරු කරලා අර පරණ පුරුදු එහෙම නැත්නම් සක්මනේ පරියන්කට යන්න ආවා. යන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක සුද්ධ කරගෙන යන්න ඕනේ. මේ මෙච්චර ලස්සනට වැඩේ වෙද්දී මේ ඉරියව්ව මාරු කරලා අරමුණු මාරු කරලා මාව මේ මෙහෙවන මාව ආණ්ඩු මට්ටු කරන්නේ මොකක්ද? මායя ඉන්නවා කෙලස් තියෙනවා. ඒ වෙලාවේ එහෙම නොකර තව චිත්තක්ෂණයක් ඉවසනවා නම් බුරුම් භාෂාවෙන් කියන ඉවසන්නා නිවන් දකින්න. ඒ නිසා මේ වෙලාවේදී ඒ සෙල්ලක්කාර වැඩකදී තියෙන සතියට ධෛර්යය දෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා මේ يعني වෙහෙසතියෙද්දී පවතින සතිය යුද බිමේ සතියක් නේ. ඒකෝට ගෙදර ගෑණි කියන්න ඕනේ හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා ගෙදර වරින් කියලා ටෙලිග්‍රෑම් කාණ්ඩ යන්න එපා. මොකද ඒකෝට ගෙදර ගෑණිගේ වෙන සීවේ. ගෙදර ගෑණි මම දරුවෝ බලා ගන්න පොල් ගා ගන්න ඔක්කොම ඔබ යුද බිමේ හිටියට මම හිතින් උඹත් එක්ක ඉන්නේ. දීපම් ෆයිට් එක. ඊළඟ අර අර ඩ්‍රම් බීට් එකට ගහන්න ඕනේ. යුද්ධ බිමේ ඔබ හදවතින් මට මතක නැහැ කියන සමාජලාට එනවා සින්දු හරියට. හදවතින් ඔබ යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනකට සතිය අර වගේ ෆයිට් එකක් දෙනකොට ඌට කකුල් මාට්ටු දැම්මොත් අනේ ඇවිල්ලා වාඩිවෙන් කිව්වොත් ගේමට කැතයි ගේමට කැතයි ඉතින් මේම කමටහන් සුද්ධු වෙන්නේ නැත්තම් අපිට කවදාකවත් මේක සාහජ ඥාණයෙන් එන්නේ නැහැ බුදුහාමුදුර කියන්නේ පුදුමාකාර සෙල්ලක්කාර මිනිස්සෙක්. අපිට හිතා ගන්නවත් බෑ. ඕනම වෙලාවක ඕන දෙකට ලෑස්ති. අපි මේ ගුරුවරු ටිකයි දෙමාපියෝ ටිකන්ට අපි මෙට්ටෝ කරන්නේ. මැට්ටෝ කරන්නේ. දන්න දේටම අපෝගෙන දාන. ඒ උන්දලා බයයි අපි කඩාන යනකොට වැට කඩලු. නැත්නම් බුදුහාමුදුර ඉස්සරහින් තියාගත්තොත් උන් දෙදෙනවා. බුදුමාහාර අභියෝගයක් දෙනවා පැනපිය. පැනපිය කියලා. කල්ලත් කැඩෙනවා සමහරලාට ප්‍රශ්න නැහැ. සුද්ධ වුණා දැන් කමටහනේ. ඈ? එහෙමයි. කියමු බලන්න මොකද්ද සුද්ධ වුණේ කියලා. ඒ වෙහෙස දැනෙන අවස්ථාවේදී තකණ්ඩව සක්මනේ හිත යොමු කරගෙන අකණ්ඩව සක්මන පවත්වන්න කියලා. එච්චරම තද වෙන්නත් එපා. මේ වෙලාවේදී විනිශ්චයකට යන්නේ නැතුව තව එක චිත්තක්ෂණයක්. දිගට යන්න කිව්වොත් එහෙම මේ ශරීරයේ තත්ත්ව කිලමතාන යෝගයට වැටෙනවා. තව එක චිත්තක්ෂණයක් බලලා කියන්න මේ මෙච්චර වැඩේ යද්දී මට ඉරියව් මාරු කරන්න කවුද පිටිපස්සෙලා ඔපිනියන් දෙන්නේ? බුදුහාමුදුරුවෝ සත්පුරුෂයේද සද්ධර්මයේද නැත්නම් මායාද නැත්නම් කෙලෙස්ද? කියලා පොඩ්ඩක් බලලා ගියොත් තේරෙයි මේ ගිහාට පස්සේ ඇති වෙන සියලු ප්‍රශ්න වලට හේතුව මං ගත්ත විනිශ්චය. හෙට එතකොට අඩු ගානේ තව චිත්තක්ෂණයක් ඒක නොකර ඉන්න පුළුවන් ගතිය එනවා. එතකොට අපේ තුල ප්‍රතිශක්තියක් වැඩෙනවා. අපේ තුල දැරීමේ ශක්තියක් වැඩෙනවා. ඉතින් ඒක එනේන වෙලාවේ ඒක වැඩෙන්න දෙන්නේ නැතුව අපි බත්තලිය උතුරගෙන එනකොට ඇල්ලතුරක් කරන ගත්තොත් ඇට්ට ගුණා වෙනවා කුඳන් ගෑන. එيشා ඒලාට යන්න ඕනේ තැඹිලා යන්නම දෙන්න ඕනේ. කොහමද තුන්වෙනි එක ඔකිලෙල දෙන්නේ? අස්වසාගෙන අස්වසාගෙන පියවර කීපයක් ගමන් කිරීම යෝග්‍යද? නෑ. ඒකේ ලියලා තියෙනවා සම්ප්‍රදාන කුලෝ කරන්න එපයි කියලා. එහෙම හිතෙනවා. ඔය කෙරුවයි කියලා ඉතින් රාජකීය දඬුවම් දෙන්න ඕනේ නැහැ. ඒක කරලා බැලුවට කමන්නේ. හැබැයි කාටවත් ඒ ලනු දෙන්න එපා. කියලා දෙන වෙලාවට. Taman ඔය ගියාට කමන්නේ ඇද්ද දෙක වහන්නේ පස්සෙන් පස්සටත් යන්න. පුළුවන් නම් ඇද්ද දෙක වහගෙන පස්සෙන් පස්සට යන්න. පුළුවන් නම් ඇද්ද දෙක වහගෙන පස්සෙන් පස්සට තාප්පයක් උඩ යන්න. ඒක කෙරුවට කමන්නේ. මේ මේ ආර්ය පරිශ්‍රණ එකක්වත් නැත්තේ නෑ. ඒක කරන්න හැබැයි කාටවත් ලනු දෙන්න බෑ. දුන්නට පස්සේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරන එක ප්‍රශ්නේ. ඔයා ඕන දෙයක් කරන්න හැබැයි කාටවත් දෙනකොට දෙන්න එපා. එහෙම කෙරුවට කමන්නේ. ඒ තමයි අර ට්‍රෙන්ඩ් එක කඩන්න කරන වැඩ. අපේ හැදෙන සතිය කඩන්න පොඩි පොඩි කොට පෙරක දෝරු කන්දේ. පේන්නේ බොහොම අහිංසක ක්‍රියාකාරකම් කරලා නමුත් වෙන්නේ මොකද්ද? අපි එක්සෙන්ට්‍රික්. අපි ඉන්න අර බැලන්ස් එක කඩනවා. කැඩුවට පස්සේ ආයේ මොකක්වත් නැහැ. කරකෝල ඇතරියෝ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ගිය පාරෙම ඒ විචල්්‍ය සාධක වෙනස් කරන්නේ නැතුව එහෙම මෝරණ්ඩ අරින්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන තලතුණකම කියන්නේ.